ශ්‍රද්ධාවන්ත පින්වත්නි මෙම වටිනා ධර්මදේශනා මාලාවේ දේශකයන්න් වහන්සේ මීතිරිගල නිස්සරණ වන සේනාසනේ ප්‍රධාන කම්මඨානාචාර්ය අතිපූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමිපාදයාණන් වහන්සේය මූලපරියාය සූත්‍රය ඇසුරු කොටගෙන කරන ලද මෙම දේශනා මාලාව පටිගත කරන ලද්දේ මීතිරිගල නිස්සරණ වන සේනාසනයේදී 2010 සහ 2011 යන වර්ෂවලදී අරණ්‍ය වාසී භික්ෂූන් වහන්සේලා සහ නේවාසික යෝගී මහත්වරුන් හට පැවැත් වූ ධර්මදේශනා මාලාවකදීය මෙම වටිනා දේශනා මාලාවේ ශබ්ද සංස්කරණයට දායකත්වයේ දරන ලද්දේ ඕමාන් දේශයේ සිට පින්වත් වෛද්‍ය අරුන්දති කුරුකුල සූර්ය මහත්මිය විසිනි.